ධර්මානුශාසනාව අද මැදින්පුර 15ක පොහොදා ධර්මානුශාසනාව සඳහා වැඩම කර සිටින යතිපරයාණන් වහන්සේ වතුරගම කන්නිමහර වේලවනාරාම විහාරවාසී පූජනීය මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ අද ධර්මදේශනාවේ මාතෘකාව සංයුක්ත නිකායේ මහා වග්ගයේ මග්ග සංයුක්තේ අවිජ්ජා වග්ගයේ උපද්ද සූත්‍රය. කල්යාණ මිත්‍රයන් ඇසුරෙන් දුක කෙලවර වීම. ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස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 කල්යාණ සායතා කල්යාණ සම්පවංකාතාති සාදු සාදු සද්දා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ එතුම් වූ පොයේ දින රාත්‍රී ධර්මානුශාසනාවට අවුම්කම් දෙන්න ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න දැන් සූදානම් වෙන්නේ මේ සියලුම පින්නතුන් අද ධර්මදේශනාවට මාතෘකාව ලැබිලා තියෙන්නේ සංයුක්ත නිකායේ මහා වග්ගයේ මග්ග සංයුක්තයේ තියෙන අවිජ්ජා වග්ගයේ තියෙන උපද්ද සූත්‍රය. බුද්ධ ජයන්තී ඒ ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ සංයුක්ත නිකායේ පස්වෙනි පොතේ පළවෙනි කොටසේ හතරවෙනි පිටුවේ තමයි මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාව භාග්‍යතුන් වහන්සේ ශාක්‍ය දනව්වේ නාගරක නම් ශාක්‍යයන්ගේ නියම්ගමෙහි වැඩ වාසය කරනකොට මේ දේශනා කරපු පාඨය ආනන්ද හාමුදුරුවන් විසින් භාග්‍යතුන් වහන්සේට දේශනා කරනවා. උපද්දමිදම් බන්තේ භ්‍රමචරියස්ස යදිදම් කල්යාණ මිත්තතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංකතාති භාගතුන් වහන්සේ කල්යාණ මිත්‍රයන් ඇති බව, කල්යාණ යාළුවන් නැති බව, කල්යාණයන් කරේ නැමෙන සුළු බව භ්‍රමචර්යාවේ අර්ධයක් කියලා දේශනා කරනවා. අර්ධයක්, භාගයක්. භාගතුන් වහන්සේ දේශනා කරන ආනන්දය මා හේවං ආනන්ද එහෙම කියන්න එපා. මේ භ්‍රමචර්යාවේ භාගයක් නෙවෙයි සකල මේව ඉදං ආනන්ද සම්පූර්ණ වශයෙන්ම Brahmacharyaව පරිපූර්ණත්වයට පත් වෙනවා කියලා කියනවා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. කල්යාණ මිත්‍ර ආශ්‍රය Brahmacharyaව සම්පූර්ණත්වයට පත් වෙනවා. Brahmacharyaව කියලා කියන්නේ අපේ මේ ශාසනයක් තුළ ලබා ගන්න ඕන ප්‍රතිඵලය. අපි ශාසන භ්‍රමචර්යාව ගැන ඉතා හොඳින් තියෙන සූත්‍ර දේශනාවක අවසානට අහනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවකදී සූත්‍ර දේශනාව රතවිනින්ද සූත්‍ර දේශනාව ඒකේ අහනවා ඔබ වහන්සේ ශාසන භ්‍රමචර්යය යෙදෙන්නේ ඇයි කියලා. මේ විදිහට බණ භාවනා කරන්නේ ඇයි කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ අහන්නේ. ඒ වෙලාවේ මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ දෙන උත්තරේ තමයි අනුපාද ශේෂ පරිණිරවාණය පිරිනුවම් පාන්ටයි මම මේ මේ විදිහට බ්‍රහ්මචර්යාවේ යෙදෙන්නේ කියලා කියනවා. අනුපාද ශේෂ පරිණිරවාණය කියන්නේ කයත් අතහැරලා පිරිනුවම් පානවා කියන්නේ. එහෙනම් දැන් බලන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය දැන් මේ සූත්‍ර දේශනාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. එහෙනම් මේ දුක සම්පූර්ණ කෙලවර කරගන්නම හේතු වෙනවා කියන කාරණා. ආනන්ද හඳුරන්ට ඒක තේරෙන්නේ නැති නිසා තමයි කියන්නේ භාගයයි පුළුවන් කියලා. භාගයයි. නමුත් සම්පූර්ණ වශයෙන් මේ දුක කෙලවර කරගන්න හේතු වෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයමයි. ඒක කවුද මේ කල්යාණ මිත්‍රා කියලා කියන්නේ? සාමාන්‍ය මිත්‍රයෝ නම් ඉන්න ඕන තරම්. සාමාන්‍ය මිත්‍රා කියන කෙනාවත් තඳුරගන්න දෙපෙ ඉස්සෙල්ලා නේද? ඒක සාමාන්‍ය මිත්‍රා කියපුවාම ඒ මිත්‍රා වක්කලාට අපිට උදව් උපකාර කරනවා. දෙන්න අමාරු දේවල් අපිට දෙනවා. ඒ මිත්‍රයෝ සාමාන්‍යයෙන් දෙන්න අපහසු දේවල් තියෙනවා. නම් මිත්‍රයෙක් වුණා නම් දෙන්න අපහසු දේත් අපිට දෙනවා. ඒ වගේම තමයි කරන්න දුෂ්කර දේවල් කරලා දෙන අපිට. සාමාන්‍යයෙන් කරගන්න අමාරු දුෂ්කර වෙන දේවලුත් කරලා දෙනවා. ඒ වගේම ඉවසන්න අමාරු දේවල් තියෙනවා. ඒවා ඉවසනවා. ඉවසලා ඒ විදිහට ඉවසීම සිද්ධ කරනවා. ඒ වගේම වෙනත් අයගේ දේවල් අපිට හිතවත් වෙන දේවල් අපිට කියනවා. අපිට අහිතවත් වෙන දේවල් අනුන්ට කියන්න යන්නේ නැහැ. ඒ වගේම විපතේදී අත්හරින්නේ නැහැ. ගොඩක් කට්ටිය මිත්‍රයෝ ඉන්නවා. විපතක් වුණාම මොකද කරන්නේ? සම්පූර්ණයෙන් අතහැරලා යනවා. ඒ වගේම ධනහානි වුණාම සල්ලි ටිකක් තියෙනකොට මිල මුදල් තියෙනකොට තමයි ආශ්‍රය කරන්නේ. නැති වුණාම සම්පූර්ණ අත්හරිනවා. නමුත් එහෙම නෙවෙයි මිත්‍රයා කියන්නේ සාමාන්‍ය ජීවිතයේ මිත්‍රයත් ඒ විදිහයි. ඉතින් ওই විදිහට මිත්‍රයෝ ඉන්නවා. මිත්‍ර වේශයෙන් ඉන්න කට්ටිය ඉන්නවා. කොහොමද? මොන හරි දෙයක් කඩා වඩා ගන්නම මිත්‍රකම් පවත්වන කට්ටිය ඉන්නවා. චූටි දෙයක් දීලා ගොඩක් බලාපොරොත්තුෙන් ඉන්න අයත් ඉන්නවා. ඒ වගේම වචනෙන් විතරක් උදව් කරන්න නැත් ඉන්න. හැම වෙලේම වචනෙන් උදව් කරනවා. හැබැයි ක්‍රියාවෙන් උදව්වක් මොකක්වත් නැහැ. ඒ වගේම තමයි අපි කරන කරන හැම වැඩේටම එයා හොඳයි කියනවා. හොඳ වැඩක් කරත් හොඳයි, නරක වැඩක් කරත් හොඳයි කියලා අනුමත කරලා අපි පස්සෙම වැටලා ඉන්න මිත්‍රයෝ ඒ මිත්‍රයෝ හොඳ කට්ටියක් නෙවෙයි. නරක වැඩේට නරක කියන්නේ, හොඳ වැඩේට හොඳයි කියන්නේ. අනිත් කෙනා තමයි අපාය සහායකයා. අපිට උදව් කරන්නේම නිරේත යනවා. අකුසල් කරන්නම උදව් කරන එක්කෙනා. එයාට කියන්නේ අපාය සහායක කියලා. ඉතින් ඒ වගේම අනිත් පැත්තටත් ඉන්න අපිට උපකාර කරන මිත්‍රයෝ අපේ දුක සැප එනකොට ඒවත් එයාටගේ දුක සැප කියලා හිතාගෙන උදව් කරන මිත්‍රයෝ ඉන්නවා. ඒ වගේම අපිට පිනට උදව් කරන කට්ටිය ඉන්නවා. ඒ වගේම අපිට අනුකම්පාවෙන් අම්මා කෙනෙක් දරුවෙක් දිහා බලනවා වගේ අනුකම්පාවෙන් උදව් කරන මිත්‍රයෝත් ඉන්නවා. හැබැයි වෙනතුනේ මේ සියලුම මිත්‍රයෝ මේ කියන හැම මිත්‍රෙක්ම අවසානයේදී හොඳ පැත්තට කරත් අපිට උදව් කරන්නේ මේ ලෝකේ යන්න. ලෝකේ යන්න. ඒ කියන්නේ මේ ලෝකේ අතහරින්න නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආනන්දය මම තමයි ප්‍රධානම කල්යාණ මිත්‍රයා කියලා. බුදු කෙනෙක් තමයි මේ ලෝකේ ප්‍රධානම කල්යාණ මිත්‍රයා බවට පත් වෙන්නේ. මොකද බුදු කෙනෙක් පහළ වුණාම මේ උතුම් වූ ධර්මයේ උන්වහන්සේගේ මුවෙන් පිට වෙනවා. කල්ප ගාන පාරමිතා පුරල පුරලා අවබෝධ කරගන්නා වූ ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය. උන්වහන්සේ දේශනා කරන මේ ලෝකෙට. ඒ දේශනා කරාට පස්සේ ඒක අහගන්න ප්‍රඥාවන්තයන් ඒ අනුගමනය කරලා ඒ අනුව හැසිරিলা ඒ අයට පුළුවන්කමක් ලැබෙනවා මේ තියෙන නිර්වාණය නැත්තම් නිවීම දුක කෙලවර කර ගැනීම කරයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මාගේ ධර්මය අහන හැම කෙනෙක්ම ඒ විදිහට ප්‍රඥාවෙන් හැසිරුණොත් ඒ ප්‍රඥාවන්තයාට දුක කෙලවර කරන්න පුළුවන්. බුදු කෙනෙක් ඉපදුනා ඉපදුනාට පස්සේ ඒ භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණාට පස්සේ තමයි දුකෙන් ඉඳ සත්‍යයා මේ සංසාර දුකෙන් අත මිදෙන්නේ. ඒක නිසා තමයි දුක කෙලවර වෙනවා කියන්නේ. කල්යාණ මිත්‍ය ආශ්‍රය කරපුවා. ඒතර කවුද මේ කල්යාණ මිත්‍යා කියන්නේ නේද? කල්යාණ මිත්‍යා කියන්නේ කවුරුවත් නෙමෙයි පින්නතුනේ. කල්යාණ මිත්‍යා කියන්නේ චතුරාර්ය සත්‍ය දේශනා කරන උත්තරය. අපේ ප්‍රධාන කල්යාණ මිත්‍යා බුදු පියාණන් වහන්සේ, ඒ වගේම අනෙක් කල්යාණ මිත්‍රයෝ තමයි ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා. එතකොට මේ කල්යාණ මිත්‍යා දේශනා කරන ධර්මය මේකේ දුක නැති වෙන්නේ මේ සූත්‍රේ පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරොත් විතරයි. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ නමක් මේ පාරමී අන්දෝනි කියලා. ඒතර මහා චත්තාරිසක සූත්‍ර දේශනාවේ පෙන්වන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔය සම්මා දිට්ඨිය කියන එක ගත්තාම ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි කම්මස්ස කතා සම්මාදිට්ඨිය. අනිත් එක තමයි ලෝකුත්තර. එහෙම නැත්නම් මේ නිර්වාණය සඳහා යන සම්මාදිට්ඨිය. සාමාන්‍යයෙන් ලෞකික සම්මාදිට්ඨියක්වත් නැති කෙනෙක් ඒකේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්නවත් බෑ. මොකද දසවස්තුක සම්මාදිට්ඨිය තියෙනවා. එහෙම නැත්නම් කම්මස්ස කතා සම්මාදිට්ඨිය තියෙනවා. ඒ කියන්නේ කර්ම කර්මඵල අදහන්න ඕනේ නැත්තම් බෑ. උදාහරණයක් විදිහට ගත්තාම ඒකේ පෙන්නන ඉස්සල්ලාම පෙන්නන්නේ මිත්‍යා දෘෂ්ටිය. දුන් දේ විපාක නැත. ඒ කියන්නේ දුන්නට ඇති වැඩක් නැහැ. ඒ වගේම පිදුනකට මොන හරි දෙයක් මල් පූජා කරාට ඒ වගේ ඒවා පිදුවට එහෙම විපාක නැහැ. මිත්‍යා දෘෂ්ටික. ඒ වගේම මව කියලා කෙනෙක් නැහැ, පියෙක් කියලා කෙනෙක් නැහැ. ඕපපාතික සත්‍යෝ නැහැ. දැන් අපි හිතමු මහා දියුණුව කියලා ඉතාලින් ওই බටහිර රටක කෙනෙකුගෙන් අහනවා මේ ප්‍රේතය වගේ කට්ටිය ඉන්නව දන්නවද කියලා. ප්‍රේතය භූතය වගේ කට්ටිය ඉන්නව දන්නවද කියලා. ඒගොල්ලෝ කියයි මොකක්ද? තාම අපි පරීක්ෂණ කරනවා. තාම කැමරාවෙම හයි කරලා තියෙන්නේ කියලා. අපේ ඉන්න ගමේ ඉන්න උපාසකම්ම කෙනෙකුගෙන් අහනවා පෙරේත එහෙම ඉන්නවද කියලා. මොකක් කියයිද? ඒගොල්ලෝ නම් දන්නවා ඉන්නවා කියලානේ. එහෙනම් අරගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ උපපාතික සත්‍යෝ ඉන්නවා කියලා. එහෙනම් ඒගොල්ලෝ මේ දසවස්තුක සම්මාදිට්ඨියටත් ඇවිල්ලා නෑ දිනුනේ කියලා හිතුවට. එතකොට එයාලා දන්නවද මේ දුන් දේ විපාක තියනවා කියලා? දැන් බෞද්ධයෝ වුණාම දන්නවා අපි. දුන්නට පස්සේ සතෙකුට කන්න දුන්නොත් ආත්ම භාව 100ක් හම්බ වෙනවා කියලා දන්නවා. දුස්සීල මිනිසෙකුට කන්න දුන්නොත් ආත්ම භාව 1000ක් හම්බ වෙනවා කියලා දන්නවා. එතකොට සිල්වත් මිනිසෙකුට කන්න දුන්නොත් එimhe ආත්ම භාව ලක් දස ලක්ෂය. 1.6ක් 1.6ක් හෝ 1.5ක් මට මතක තියෙන විදිහට ඒ වගේම අර විතරාගී තාපසෙක් වගේ කෙනෙකුට ධානය කරගත්ත කෙනෙකු කන්න දුන්නොත් 1.12 කෝටි ලක්ෂයක් හම්බෙනවා. සෝවාන් මාර්ගඵලයේ සාක්ෂාත් කරගන්න යන කෙනෙක් තම මාර්ගස්තේක්. එයා කෙනෙකුට බස් යන්දා බෙදුවොත් ආත්ම භාව අසංකේය. 1.140 අපිට හම්බෙන. මාර්ගඵලලාභීන් ගැන කවර කතාවද? සාංගික දාන ගැන කවර කතාවද? ඒව දන්නේ නැහැ ඒගොල්ලෝ. නැවත ඉපදිනවා කියන එකක්වත් දන්නේ නැහැ. ණය ආත්මයක් තියනවාද කියලා. ඉතින් එහෙනම් මේ අපිට මේ තියෙන සම්මාදිට්ඨිය, කම්මස්සගත සම්මාදිට්ඨිය කියන එක අත්‍යවශ්‍යයි. මේ ගමන යන්නේ. කවුද මේක දේශනා කරන්නේ? බුදු කෙනෙක්මයි. හැබැයි ඒ කර්ම කර්මඵල විශ්වාස කරගෙන යන මේ සම්මාදිට්ඨික මාර්ගයෙන් අපිට පිනක් තියෙනවා. ඒ වගේම විපාකයකුත් තියෙනවා අනාගතේ. මොන විපාකද ඇති වෙන්නේ? සැප විපාක. හැබැයි සැප විපාක ඇති වුණත් අපි සසරේ යනවා. සසරේ යනවා. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ එතනින් අපිව ගලවලා ඊළඟ තැනට තියෙනවා. මොකක්ද ඒක ලෝකුත්තර. ලෝකෝත්තර සම්මා දිට්ඨියට. ඒ මාර්ගයේ වඩන්න කියලා කියන්නේ ඒකයි කල්යාණ මිත්‍යා මුණ ගැහුණාම කල්යාණ මිත්‍යා දේශනා කරන්නේ සද්ධර්මය. ඒක තමයි සෝවාන් වෙන්න පළවෙනි අත්‍යවශ්‍යම මාර්ගය. සෝවාන් වෙන්න අත්‍යවශ්‍යම දේ තමයි කල්යාණ මිත්‍යා මුණ ගැහිලා කල්යාණ මිත්‍යා දේශනා කරන ධර්මය අහලා ඒ අනුව සිහිය පාත්තන එක. එතකොට එතන පෙන්නනවා කල්යාණ මිත්‍ර සම්පත්‍ය අත්‍යවශ්‍යයි. ඒ වගේම ඒ සද්ධර්ම ශ්‍රවණිය අත්‍යවශ්‍යයි. යෝනිසෝ මනසිකාරය අත්‍යවශ්‍යයි. මෙන්න මේ කාරණා තුන තියෙනවා නම් අන්න එයාට පුළුවන් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න. ඉතින් ඔක දේශනා වෙන්නේ නැහනේ. දේශනා වෙන්නේ අබුද්ධෝත්පාද කාලයන් වල. දැන් අපි දන්නවා තණ්හංකර, මේදංකර, ඒ සරණංකර, දීපංකර කියලා භාගතුන් වහන්සේලා හතර නමක් පහල වෙන එක කල්පයක. ඊළඟට දීපංකර භාගතුන් වහන්සේ කාලේ තමයි අපේ ගෞතම භාග්‍යතුන් වහන්සේ එදා සුමේත් තාපසේ වෙලා බෝධිසත්වයන් වහන්සේ මහා අබිනීහාරය වෙන්නේ. මහා අබිනීහාරය කියලා කියන්නේ. ඒ අබිනීහාරය කියලා කියන්නේ පළවෙනි වතාවට බුදු වෙන්න නියත විවරණ ගන්න. බුද්ධත්වයේ ලබන ඊට කලිනොත් පාරමිතා පුරලා තියෙනවා. එතනින් තමයි පටන් ගන්නේ. එතනින් පස්සේ පෙන්වදුනේ කල්ප 1.140ක් බුදවරු නැහැ. කවුද චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ එතකොට? කවුරුවත් නැහැ. කල්ප 1.140. ඊට පස්සේ කොණ්ණඤ්ඤ බුදුහාමුදුරු පහළ වෙනවා. ඊට පස්සේ ආයෙත් කල්ප 1.140ක් බුදවරු නැහැ. ඉතින් මේ බාන කොච්චර කාලයක් මොනවාද බුද්ධෝත්පාද කාලය. ඉතින් මේ කාලවල කල්යාණ මිත්‍රයෙක් නැහැ. ඉතින් කල්යාණ මිත්‍රයක් නැති කාලයකට කවදාවත් සද්ධර්මයක් ඇහෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයෙක් නැති කාලයකට තියෙන්නේ නිකන් හොඳ ගුණාංග තියනවා. මේ දැන් කල්යාණ මිත්‍රයෙක් භාගතුන් වහන්සේගේ සාසනය සාසන නැති කාලයන් වල හොඳ වැඩ තියෙනවා. හැබැයි මේ තියෙන චතුරාර්ය සත්‍ය ධර්මය නෑ. ඒ හින්දා සෝවාන් වෙන්න බෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට වෙන පෙර ශාසනයක යම්කිසි කෙනෙක් සෝවාන් වෙලා මාර්ගඵල ලැබලා ඉඳලා ඉපදුනා නම් එයා ඒ ධර්මයෙන් සම්මාදිට්ඨික වෙලා ඉඳලා එයා නිර්වාණයට අරගෙන යනවා. සම්මාදිට්ඨික වෙලා තියෙන හින්දා. නමුත් සම්මාදිට්ඨික වෙන්න මේ ධර්මය අහන්නම ඕනේ. මොකද්ද මේ දේශනා කරන්න භාග්‍යතුන් වහන්සේ? භාගතුන් වහන්සේ දේශනා කරන්නේ නම් සම්මාදිවේ මම මේ ලෝකෝත්තර ආර්ය ශ්‍රාංග මාර්ගය ගැන පෙන්වන්නේ දැන් අද. දැන් ලෞකික ආර්ය ශ්‍රාංග මාර්ගය ඔයත් ඔහු දන්නවා. උඟ පොත් වලින් කියවල ඉගෙනගෙන තියෙනවා. නමුත් ලෝකෝත්තර ආර්ය ශ්‍රාංග මාර්ගය සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය ගිහියා පාවිච්චි වෙන්නේ නැහැ. මේක නිර්වාණය සඳහාම යන එකක් නිසා කොහෙවත් අල්ලන්නේ නැහැ. ඒකින්ද තමයි අනාස්සවා කියලා කියන්නේ. අරක සාසවා. ඒකේ ආශ්‍රව තියෙනවා. මේකේ ආශ්‍රව නැහැ. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරන්නම ඕනේ මාර්ගඵල ලබන්න. ඉතින් එහෙනම් බලමු අපි කොහොමද දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අපි ගමන් කරන්නේ කියලා. එතකොට දුක කෙලවර වෙනවා කියන්නේ ඒකයි. දැන් අපි දන්නා භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට මේ පළවෙනි සත්‍ය විදිහට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ දුක්ඛාරය සත්‍යය. මේ ලෝකයේ දුකයි. දුක්ඛේ ලෝකෝ පටිච්චිතෝ මේ ලෝකයේ තියෙන මොකක් මතද? දුක මතයි. ඒක කොහොම කිව්වත් දුකයිනේ. දැන් අපිට දුක්ඛය කියන එක ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේය, දුක්ඛ, දෝමනස්, උපායාස, ප්‍රිය විප්පයෝග, අප්‍රිය සංපයෝග, යම් පිච්ඡන් නලබති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා මහා දුක් ගොඩක් වෙනවා. එතකොට දැන් බලන්න අපි ඉපදුනා නම් කොහේ ඉපදුනත් දුකයි නේද එහෙනම්? කොහේ ඉපදුනත් දුකයි, නිරේ ඉපදුනත් දුකයි, තිරිසන් ලෝකේ ඉපදුනත් දුකයි, නේද? പ്രേත ලෝකේ ඉපදුනා දුකයි. ඉපදුනාම දුකයි. ඊළඟට දිව්‍ය ලෝකවල ඉපදුනාම දුක්ඛය තියෙනවා. දෙවිවරුන්ටත් මතක තියාගන්න මේ දුක නෑ නෙමෙයි දෙවිවරුන්ටත් දුක තියෙනවා. ඊළඟට බ්‍රහ්මයන්ට දුක නැන්ද? ඒගොල්ලොත් අර සංඥා වගේ දේවල් අල්ලගෙන ඉන්නේ. සංඥා විපරිණාමයටපත් වෙනකොට ඒගොල්ලොත් ඒ ප්‍රීතියන් එහෙම නැති වෙනකොට දුක් වෙනවා. එහෙත් දුක තියෙනවා. එහෙනම් දුක නැති තැනන් දැන් අපි මව කුසේ ඉන්නකොට මාස 9ක් විතර අර හිර වෙලා ඉන්නේ පැත ඇතුලේ නේද? එළියට ආවම අඬාගෙන ඉන්නේ කවුරු හරි හදා වඩා ගත්තේ ඉන්න හොඳයි. නැත්තම් එහෙම මෙලාටත් මැරිලා අපි. කවුරු හරි මේ අසර නැහැ අපි හුඟක් අසර නැහැ. ජරා වෙලා ව්‍යාධි වෙලා අන්තිමට මැරිලා යනවා. නේද අපේ තියෙන මේ එක වේදනාවක්වත් ගන්න කවුරුවත් ඉන්නවද? අපි හෙම්බිරිස්සාවක් ගන්න කවුරු හරි ඉන්න කෙනෙක් ඉන්නවනම් හොයා ගන්න බෑ. මම හෙම්බිරිස්සාව තියෙන චුට්ටක් දෙන්න පුළුවන්ද කියලා කාට හරි. ඒත් බෑ. ඇයි බැරි? ගන්න කෙනෙක් නැහැ. දුක ගන්න කෙනෙක් නැහැ. අපේ තියෙන මේ ශරීරයේ වේදනාවක් කවුද ගන්නෙ? මොන දොස්තරද ගන්නෙ? කවුද විඳින්න ඕනේ? තමන්මයි. ඒකයි මේ දුක තියෙන්නේ මෙතනම. අපිට ඉඳගෙන ඉන්නවත් බැරි ඇයි මේ? ඉඳගෙන ඉන්නවත් බැරි දුකින්ද? ඉඳගත්තාම අපිට එතන හිටගත්තොත් දැන් සැපයි කියලා. එහෙනම් හිටගත්තාම සැපයිද? නෑ නේද? හිටගෙන හිටියත් දුකයි. ඇවිද්දොත් සැපයි කියලා හිතන එතකොට. ඇවිද්දාම එතකොට සැප වෙනවද? නෑ. ඉතින් අපි මේ හෙට මෙහෙට දඟලන්නේ මේවා කරන්නේ මොනවා හින්දාද මේ? දුක නැති කරන්න දඟලනවා. හැබැයි දුක නැති කරගන්න දඟලුවාට නැවත දුකට දුකටමයිපත් වෙන්නේ. මොකද ලෝකයේ තුල තියෙන දුක විතරමයි. දුකමයි තියෙන සැප කියන එකත් මොකද්ද? දුකක් කියලා තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්නන්නේ. දැන් අපිට වස්තු භාගයේ මිල මුදල් ධන දාන්නේ මේ ඔක්කොම තියෙනවා. මිනිස්සුන්ට තියනවාද? තියෙන කටි උපරිම තියෙන කෙනෙක් ගිහිල්ලා අහලා බලන්න. ඔයාට දුක නැන්ද කියලා. ඈ ඉගෙනගෙන උහිවලට යන කෙනෙන් අහලා බලන්න. එයාට ඔයාට දුක දැන් ඉවර වුණාද කියලා. එයයි තවත් තියනවා කියයි මොන හරි ප්‍රොජෙක්ට් එකක් වක් කරන්න. එසයින්මන්ට් කරන්න තියයි කියේ. තව මොන මොන හරි තියනවා කියන්නේ. තාම ඒවා ඉවර කරන්න බැරි වුණා කියේ. ඉතින් ඉවරයක් නැහැ. දුක ඉවර වෙලා නැහැ. සල්ලි තියෙන කෙනා උඩම මං හිතන් තාමත් ඉන්නේ බිල් ග්‍රේට්ස් වෙන්නේ. එයාගෙන් අහලා බලන්න ගිහිල්ලා. දැන් ඔයාගේ දුක ඉවරද කියලා මොනා කියයි. ඈ කොයි වෙලේ වෛරස් වලින් ඇටැක් කරයිද කියලා බයෙන් ඉන්නේ කියයි. එහෙනම් එයත් ඉන්නේ මොකකද? සල්ලි තිබ්බයි කියලා දුක ඉවර වෙන්නේ නැහැ. එහෙනම් මහා දුක්ඛයක තමයි මේ හැමෝම ඉන්නේ. ඉගෙන ගත්තා කියලා සල්ලි හම්බ කරා කියලා, ගෙවල් හැදුවා කියලා, ළමයි හැදුවා කියලා, විවාහ වුණා කියලා දුක ඉවර වෙන්නේ නැහැ. මේ ලෝකයේ ඇතුළෙමයි ඉන්නේ. දැන් අපි හිතමු මේ හෝල් එකක් තියෙන මේ හෝල් එක ඇතුලේ තියෙනවා ඉන්නවා විෂගෝර සර්පයෝ. ඉතින් මේ හෝල් එකේ ඇතුලේ ඉන්න කෙනා මොකද වෙන්නේ නැහැ වෙලේ? සර්පයන්ගේ දෂ්ට කරනවා. අනිවාර්යයෙන්ම මරණය හෝ මරණය සමාන දුකකටපත් වෙලා ඉන්නවා. හැබැයි එළියේ ප්‍රශ්නයක් නැහැ නේද? එහෙනම් දන්න කෙනා මොකද කියන්නේ මේකෙන් එළියට පැන ගන්න උත්සාහ කරනවා. ඒ බුදුහාමුදුරන්ගේ වචන විශ්වාස කරා එකයි. මේ ලෝකයේ කොහේ පුදුනක් දුකයි කියන එක දැනගත්ත කෙනා එයා මේක අතහරින්න තමයි කල්පනා කරන්නේ. ඉන්න නම් කල්පනා කරන්නේ. එහෙනම් ආන්ගේ අතහරින්න කල්පනා කරන කෙනාට විතරයි සම්මාදිට්ඨියක් තියෙන්නේ. අන්නේ යන්නේ මොන පාරේද? මොන සම්මාදිට්ඨියද? මේ යන්නේ මේ ලෞකිකයේ නෙවෙයි. ඒතකොට එයා යන්නේ මොකද්ද? ලෝකෝත්තරේ. එහෙනම් සම්මාදිට්ඨිය කියලා කියන්නේ දුක්ඛේ ඥාන. එහෙනම් දුක කියන එක දන්නවා. දැනගත්තනම් අය කවදා තරපේ ඉන්න තැන් වලට යනවද? යන්නේ නැහැ. තරපේ ආපෝ දාගන්නෙත් නැහැ. එළියේ ලස්සන රූප තියෙනකොට ඒවා දා ගන්නවනේ. ලස්සන ශබ්ද තියෙනකොට දා ගන්නවා. අපිට ඇතුළට දා ගන්නවා. හරියට මල්ලකට දර්පිය දාගෙන යනවා වගේ. දාගෙන දාගෙන යනවා ඊට පස්සේ කියනවා කනෝ කනෝ කනෝ කියලා. එහෙනම් මේ බාහිර තියෙන දේ අභ්‍යන්තර ගන්නවා කොහෙන්ද ගන්න? ඇහෙන් ගන්නවා. කනෙන් ගන්නවා, නහයෙන් ගන්නවා, දිවෙන් ගන්නවා, කයෙන් ගන්නවා, මනෙන් ගන්නවා. මේ ආයතන වලින් ගන්නේ මේ වගේ දුක්දායක දේවල්. අරන් විඳවනවා. දැන් අපි යම් රූපයක් දිහා බලලා දැන් අපි මල් ගහක් දකිනවා. සරලව මම කියලා දෙනවා මල් ගහක් දකිනවා. මල් ගහක් දැක්කට පස්සේ ලස්සන මලක් පිවිලා තියෙනවා. හිතනනේ ලස්සන මලක් මටත් මේ જાතිය මලක් හදා ගන්න තිබ්බනම් හොඳයි. මේක මේක ඉඹින්න තිබ්බනම් හොඳයි. මේක අල්ලන්න තිබ්බනම් හොඳයි. ස්පර්ශ කරන්න තිබ්බනම් හොඳයි කියලා දැන් හිතෙනවා. ඒ හිතෙනවා කියන්නේ පින්නතුනේ නැවත අපි හිතනවා මේ જાතියේ මලක් බලන්න නැවත් නැවතත් ඇහැක් තිබ්බට කමක් නැහැ කියලා. නැවත කනක් තිබ්බට කමක් නැහැ. නැවත සුවඳ බලන නහයක් හම්බුණාට කමක් නැහැ. නැවත අපි පතනවා. ඉතින් අහපව අයෙත් ඇහක් පැදුවොත් මොකද වෙන්නේ? ඇහ ජරා වෙන්නේ නැද්ද? මේ තියෙන ඇහත් ජරා වෙලා යනවා. ඒකත් ලෙඩ වෙලා යනවා. ඒකත් මැරිලා යනවා. එන අනික අනිවාර්යයෙන්ම අනාගතයේ ඇහක් ඇදුවත් ඔච්චරයි. අනාගතයේ ඇහක් ඇදුවත් ඔච්චරයි. එහෙනම් එහෙමනම් එහෙම දන්න කෙනා මේක නැවත මම්පත් වෙන්නේ තමන්පත් වෙන්නේ දුකටමයි කියලා දැනගත්තා නම් අන්න ඒක එයා මොකද කරන්නේ? අතහරිනවා. කාටද අතහරින්න පුළුවන් එන්නේ නම් ප්‍රඥා වන්තයාට විතරයි. කොහෙන්ද අතහරින්නේ? ඇහැට එන රූපේ අතහරිනවා. කනට එන ශබ්දේ අතහරිනවා. ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, හොඳයි, මනවයි කියලා යන්නේ නැහැ දැන් එයා. ඒක අතහරිනවා එතන. එහෙම අතහරිනවා. එහෙනම් ඒ අතහරිනකොට එනම් සම්මා දිට්ඨිය තියෙන කෙනාට විතරමයි ඊළඟට සම්මා සංකප්පය තියෙන්නේ. සම්මා දිට්ඨියක් නැත්නම් සම්මා සංකප්පයක් නැහැ. එහෙනම් සම්මා දිට්ඨිය ඇති කරන්න කල්යාණ මිත්‍රය උදව් කරන්නේද අපිට දැන්? එහෙනම් ඒකට හේතු මොකද? තණ්හාව. එහෙනම් තණ්හාව නැති කරා කියන්නේ අපි අතහැරියා. ඉවරයි. එහෙනම් දැන් අර මල් පැලේ ගෙනාවා නම්, gedara ගෙනාවා නම් මොන තරම් දුකක් විඳිනවද? ඈ අර පොළවේ පණුවත් මරලා ඒක හදන්න ඕනේ. වතුර දාන්න ඕනේ, කොටුවක් ගහන්න ඕනේ. ඊට පස්සේ gedara ඉන්න නේද? සත්තුන්ගෙන් ඒක බේර ගන්න ඕනේ. කවුද කඩන්නේ කියලා බලා ගන්න. අර එන තැනම මල අතහැරලා වනම් මොකද වෙන්නේ? ඒ ආරම්භය එක දුකක්වත් නැහැ. එහෙනම් දුක්ඛය ඇති වෙන හැටිත් දන්නවා. එයා දැන් දුක්ඛය නැති වෙන හැටිත් දන්නවා. කවුද කියලා දුන්නේ අපිට? කල්යාණ මිත්‍රයා. එහෙනම් කල්යාණ මිත්‍රයා කියලා දුන්න දුක නැති වෙන ආකාරය. එහෙනම් අපි දුක නැති වෙන ආකාරයට අපිට ඒක පච්චත්තං වේදිතබ්බෝ. දැන් නේද? දැන් භික්ෂුන් වහන්සේ නමක් ගහක් මුලකට එලා බණ භාවනා කරගෙන ඉන්නවා. අනුන්ගෙන් කාලා ජීවත් වෙනවා. ඒකට හම්බ කරගෙන කනවා තව එක්කෙනෙක්. රස්සාවක් කරගෙන හම්බ කරගෙන ඒත් බත් එකක් පිඟානයකට දාලා කනවා. ඒක ප්‍රශ්න කෝටියක් එක්ක එයා කනවා. අරයා කිසි ප්‍රශ්නයක් නැතුව කනවා. එයි. අල්ලගත්තේ නැති හින්දා ප්‍රශ්නයක් නැහැ. භික්ෂුන් වහන්සේට මොනවාද තියෙන ප්‍රශ්න? අතහැරපු හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. අල්ලගත්තන අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් දැන් බලන්න පින්නතුනේ මෙන්න මේ නෙක්ඛම්මේ කියන එක කොච්චර වටිනවද එහෙනම්. එහෙනම් සම්මා දිට්ඨියක් තියෙන කෙනාට විතරමයි සම්මා සංකප්පය තියෙන්නේ. එහෙනම් සම්මා සංකප්පය ගත්තාම ආකාර තුනක් තියෙනවා. මොකද්ද? නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. එහෙනම් සාමාන්‍යයෙන් අපි ලෝකයේ මගේ කියලා ගන්නේ කාම විතක්කේදී. එහෙනම් කාම විතක්කයෙන් මගේ කියලා ගන්න කෙනා අනිවාර්යයෙන් මෙතන ව්‍යාපාදේ ඇති කරගන්නවා. හිංසා පීඩත් කරනවා. උදාහරණයක් මම කියන්නම්. දැන් අපි හදනවා එළවලු පාත්‍ය. එළවලු පාත්‍යක් හදලා ඒක කියනවා කාගේ කියලාද? එහා ගෙදර එක්කෙනායි කියනවද මගේ කියනවා. මගේ. එහෙනම් මගේ නම් ඒක කාම විතක්කයෙන් ගත්ත මගේ කියනවා. දැන් ඕකේ ගොළුබෙල්ලෝයි පණුවයි අනේ හරකුයි පැනලා කන්න පටන් ගන්නවා. තරහ යනවද නැන්ද? තරහ යනව නේද? ඇයි තරහා යන්නේ? මගේ හින්දා. එහෙනම් කාම විතක්කේ තියෙනවා නම් ව්‍යාපාදයක් තියෙනවා. දැන් මොකද කරන්නේ අර? ගොළු බෙල්ලයි පණුවයි මරන්න දඟලන්නේ නැද්ද දැන් ඊට පස්සේ? එහෙනම් හිංසා පීඩා කරනවා. එහෙනම් දැන් බලන්න කාම විතක්කයක් තියෙනවා නම් ව්‍යාපාදේ තියෙනවා. ව්‍යාපාදේ තියෙනවා නම් හිංසා කරනවා. එහෙනම් කාම විතක්කේ ඉන්නේ රාගයෙන් නේද? ව්‍යාපාදේ ඉන්නේ ද්වේෂයෙන්. හිංසා පීඩා කරන්නේ මෝහයෙන්. එහෙනම් දැන් අපි මොකද කරන්න ඕන බුදුහාමර දේශනා කරා? කාම විතක්කේ අතහැරලා නෙක්ඛම්මේට එනවා. එහෙනම් රාගේ අතහැරිලා මොකද වෙන්නේ? රාග රාගයෙන් අයින් වෙලා රාගයෙන් අයින් වෙලා අලෝභයට එනවා. ලෝභයෙන් අයින් වෙලා අලෝභයට එනවා. නෙක්ඛම්මෙන් අතහැරියා. දැන් අපි දුගේ පාත්තියෙන් අපි එළවලු පාත්තියෙන් භාගයක් අතහැරලා කියනවා මේ එළවලු පාත්තියේ භාගය මොකෙක් කෑවත් කමක් නැහැ කියලා. දැන් ඒ ඒ භාගය ඇවිල්ලා හරකෙක් නටනකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා. ගොළුබෙල්ලෙක් කරනකොට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ප්‍රශ්නයක් නැත්තේ? මගේ නෙවෙයි අතහැරිය. හැබැයි ඉතුරු භාගේ තාම තියෙනවානේ. බුදුහාර දේශනා කරන්නේ මොකද? ඒකත් අතාරින්න කියනවා. අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාල චුට්ටක්වත් ඉතුරු නැතුව අතාරින්න කියනවා. එහෙනම් හිතෙන් අතාරින්න තියෙන්නේ. ඉතින් කවදා හරි දවසක දුක දුක නැති කරගන්න නම් පින්නතුනි අතහැරීම කළ යුතුමයි. කිසිම කෙනෙකුට වෙන ක්‍රමයක් නැහැ. දුක දුක අල්ලා ගන්නවා කියලා කියන්නේම දුක ඇති කර ගන්නවා කියලා කියන්නේම දේවල් තමන්ගේ කියලා ගන්නවා කියන එක. මගේ කියලා දෙයක් ගන්නවා නම් මගේ නොවන දෙයක් නෙමෙයි. මේ මහ පොළොව කාටවත් අයිතිද? මේ පටවි මහ පොළොවේ තියෙන අපි ගෙවල් දොරවල් හදාගෙන වැටවල් ගහගෙන ඉන්නවා. ඉතින් ඕකට කලින් කට්ටියකුත් කියවනේ ඒගොල්ලන්ගේ කියලා. දැන් අපි කියන අපේ කියලා. ඊට පස්සේ අපි මරණවා කා කට්ටියගේ ඒගොල්ලන් කියලා. ඉතින් ඒ නිසා මේ එකක්වත් අපිට ඇයිති නැහැ. නැති දෙයක් මගේ කියලා. එහෙනම් හොඳම දේ මොකද්ද? අත්හරින එක. ඒක මගේ නෙවෙයි. අතහැරියා. එහෙනම් කාමවිතක්කේ නෑ දැන් නෙක්කම. නෙක්කම් මේ ප්‍රමාණයට අව්‍යාපාදය. අව්‍යාපාදයේ ප්‍රමාණයට එන හිංසා පීඩා කරනවද කවුරුවත්? නෑ. හිංසා පීඩා කරන්නේත් නෑ. එහෙනම් දැන් ඔන්න බලන්න වෙන සම්මා දිට්ඨිය තියෙනවා නම් විතරයි සම්මා සංකප්පේ තියෙන්නේ. දැන් එන සම්මා වාචා. සම්මා වාචාවල තියෙන මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප. ඔවෙන් අයින් වෙනවා. ඒවෙන් අයින් වෙනවා. දැන් බලන්න මුසාවාදේ. බොරු කිව්වනේද මෙච්චර කාලයක්. මොකද්ද? මගේ නොවන දෙයක් මගේ කියලා බොරු කිව්වා. ඒක තමයි බොරුව. හැබැයි මේක ආර්ය පැත්තෙන් මේ කියන්නේ. සම්මුති සාමාන්‍ය ජීවිතයේ තියෙන බොරුව නෙවෙයි. මං කියේ ඉස්සෙල්ලා මේ දේශනා කරන්නේ මොකද්ද මොන ආර්ය ශ්‍රාංග මාර්ගයේද? ලෝකුත්තර. එහෙම නැත්නම් ලෝකෝත්තර ආර්ය ශ්‍රාංක මාර්ගයේ අතාරින එකක් මෙතන තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තාම බොරු හතරක් අපි කියනවා. එකක් තමයි රූපයක් දැක්කාම මේ කයක් වගේ එකක් දැක්කාම මේකේ තියෙන මොනවාද කෙස්ලොම් නියදත් වලින් හැදෙච්ච මේ අසුචි ගොඩක් තියෙන්නේ. වමනෙන් හැදෙච්ච එකක්. අපි කන බොන ආහාරය කියන්නේ වමනේනේ. ඒ වමනේ තමයි මේ මුළු කය පුරාම යන්නේ. එහෙනම් මේ මුළු කයම හැදලා තියෙන්නේ මොකෙන්ද? වමනේ. ඉතින් මේ වමනේ ගොඩකට අපි කියනවා ලස්සන කෙස්ලු. ලස්සන නේද? කෙස්ලු ලස්සන මූණලු ලස්සන ඇඟක්ලු. මොකද්ද එහෙනම් කියන්නේ බොරුවක්ද ඇත්තක්ද? බොරුව. අසුබ දෙයක් සුබයි. බත් එකේ කෙස් තියද්දි කොහොම කියනවා? ලස්සනයි කියනද කවුරු? නෑ කියනනේ. එහෙම ලස්සනයි කියන්නේ නේ. එහෙනම් ඔය දෙකෙන් එකයි ඇත්ත. එක්ක ඔළුවේ තියද්දි ලස්සනයි, එක්ක බත් එකේ තියද්දි ලස්සනයි. නැත්තම් මොකද දෙකම කැතයි. මොකක්ද ඇත්තම? දෙකම කැතයි. දෙකම අසුචි. ඒක තමයි ඇත්ත. එහෙනම් මෙච්චර කල් අපි කිව්වා මොකද්ද? මේ තියෙන බොරුව මේ අසුබයක් සුබයි කියන බොරුව දැන් අතහැරෙන. ඇයි? දන්නවා දැන්. ඊළඟ තමයි මේක මහා දුකක් තියෙන මුළු ජීවිතේම තියෙන මොකද්ද? දුක. උදේ ඉඳන් රෑ වෙනකන් රෑ ඉඳන් එළි වෙනකන් මොන අරඹයාද මේ දුවන්නේ? තපෝයන්. හැබැයි හැම වෙලේම අහුවෙන්නේ මොකද්ද? දුක. කොහෙට පැන්නත් වඳුර කොයි අත්තට පැන්නත් කොයි අත්තෙත් කරන්ට් එක තියෙනවා. නම් අඳුර අනිවාර්යෙන්ම මොකද වෙන්නේ? දුකටමයිපත් මේක අතහැරලා ඊළඟ එක හොඳයි කියලා අල්ලපුවාම ඒකෙත් කටුනම් මොකද වෙන්නේ? ඒකෙත් දැනෙනවා. ඊළඟට අල්ලපුවාම ඒකෙත් කටුන, ඒකෙත් දැනෙනවා. ඒ හින්දා කටු අකුල් තියෙන එකක්මයි තියෙන්නේ. නිකන් නේද හැම තැනම දුකක්පත් වෙන එක. එහෙනම් අපි මොන එකකට ගියත් මොකක් මාරු කරත් හරියන්නේ නැහැ. අපි දුක දැන් කසාදේ නරකයි. නෝන මාරු කළා තව නෝනේ බැඳ ගන්නවා කියලා හිතනවා. ඒකත් මොකද? අරකත් එච්චරයි මේකත් එච්චරයි. කොහොම කරත් එච්චරයි. තව තව කරත් ඔච්චරයි. එක සංසාරේ අපි කරලා කරලා කරලා මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා මේ එකින් එකට පැන්නයි කියලා හරියන්නේ අරස්සාවක් හොඳ නැහැ කියලා තව රස්සාවට ගියා කියන්නේ. ඒ රස්සාව හොඳ වෙනවා. නෑ ඒකෙත් තියෙන වැඩ කරන්නේ. නිකන් ඉඳලා රස්සාවල් කරන්න බෑනේ නේද? ඈ ලෝකේ තියෙනවා නිකන් ඉඳලා සල්ලි හම්බ ගන්න පුළුවන් කම. එහෙම නෑ. හ්ම් එහෙම නෑ. නෑ හැබැයි මේ ලෝකේ සියල්ල අතහැරලා දාලා අපිට පුළුවන් මේ සැපේ ලබා ගන්න. මේක ලබා ගන්න මේ ආර්යයන් ආර්ය මාර්ගයේ ගමන් කරන පිරිස විතරයි. ඒකයි ටික දෙනෙක් විතරක් මේක ලබනවා කියලා කියන්නේ. දැන් අපි ඒ විදිහට බොරු කියන එක අපි නවත්තනවා. මුසාවාදේ මොනවාද? දුක් දෙයක් අපි සැපයි කියන බොරුව නවත්තනවා. දුක් දෙයක් සැපයි කියන. මේ සැපයි කියලා හිතුවේ නේද? මහා ලොකු දේවල් අපි අත්පත් කරන අත්පත් කරන අත්පත් කරන ගිහිල්ලා සැපයි සැපයි කියලා අල්පත් කරන ගිහිල්ලා හැම වෙලෙම දුකකට පතන. අපි නෝ අලුතෙන් වාහනයක් ගත්තා. ගන්න කලින් හොඳට නිින්ද ගියා. ගත දායින. නිින්ද යන්නේත් නැහැ. වාහන තෙල් ගහන්න ඕනේ, ෆිනෑන්ස් ගන්න තියෙනවා, අර තියෙනවා, මේවා තියෙනවා. හැප්පෙයිද වාහන යනකොට දැන් අපිවත් ඔය මහත්තුරු එහෙම එක්ක යන ලොකු ලොකු වාහනවල. පුදුම බයෙන් යන්නේ. අපිට ගාණක්වත් නැහැ. කෝටි ගණන් වටිනා වාහනේ. ඒ සැපම මටත් හම්බ වෙනවා. එයාට එච්චර දුක් එච්චර ගාණක් දීලා වෙනම් මොකද දරන්නේ? දුක. අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපේ නැති හින්දා මේක. එහෙනම් බලන්න මේ දුක්ඛ දෙයක් තමයි අපි මේ මොකද්ද? සැපයි කියලා අල්ලන්නේ. ඒකත් බෙහෙ බොරුවක් නවතිනවා. මගේ නොවන දෙයක් මගේ කියලා අල්ලයි. මේ පටවිය මගේ නෙවෙයි පින්නතුනේ මතක තියාගන්න. මේ ආපෝව මගේ නෙවෙයි තේජෝව මගේ නෙවෙයි වායෝව මගේ නෙවෙයි. මේවා ස්වභාව ධර්ම. අපි කොච්චර දැඟලුවත් අල්ලගන්න අල්ලගන්නම නම් බෑ. කිසිම කෙනෙකුට අල්ලන්න බෑ. අල්ලන්න බැරි ගියක් අල්ලන්න ගිහිල්ලා දුකටපත් වීම විතරමයි එහෙනම් මගේ නොවන දෙයක් මගේ කියලා අල්ලගෙන මගේ පවුල කියලා අල්ල බලන්න මේ කය අල්ලගෙන පුළුවන් ද අපිට ඕන විදිහට පවත්තන්න බෑනේ ලෙඩ වෙනවා ඈ කොච්චර ලෙඩ වෙනවද එක එක ලෙඩ නවත්තන්න බෑ ඒ වෙනවමයි වයසට යනවා කෙස් පැහෙනවා හැමරැලි වැටෙනවා එක තැනක වැටිලා මල මුත්ත ගොඩේ වැටිලා අනාගතේ ඉන්න තේ කොයි වෙලේ මැරෙයිද දන්නේ නැහැ දැන් යනකොට මැරෙන්නත් පුළුවන් එළියනකොට කොයි මේ ඉන්නවා මේ මැරෙනවා ඉතින් මරණ හැටි එහෙම කල්පනා කරලා තියනවද මිනිස්සු සාමාන්‍ය? දවසට විනාඩි 5ක්වත් මරණය ගැන කල්පනා කරනවා. මේ මේ කොහෙද දුවන්නේ කියන එක තේරුම් ගන්න. එතකොට දැන් බලන්න එහෙනම් මගේ නොවන දෙයක් මගේ කරගන්න එක නෑ. ඒ වගේම තමයි තමන් නොවන්නේ තමයි අනිත්‍ය දෙයක් නිට්ටයයි කියලා කියන. දැන් සාමාන්‍ය මම උදාහරණයක් ගන්න දැන් අපි හිතමු කැඩෙනවා නම් හදපු ගමම්ම කැඩෙනවා නම් ගයක් හදයිද? එහෙම හදන්නේ. හදන්නේ මොකක් කියලාද? මේක අවුරුදු 50ක් විතර තියෙනවා. මෙච්චර කාලයක් තියෙන අපේ අම්මා හදපු එකක් තාත්තා හදපු එක මෙච්චර තියෙනවා දැනුත් මේකක් තියෙනවා. එහෙනම් අනිත්‍ය දෙයක් නිට්ටයයි කියලා හදාගත්තාම කොයි වෙලේ හරි කඩා වැටෙනකොට මොකද වෙන්නේ? දුකයි. ඉතින් ඒකයි වෙන්නේ. දැන් කතා දවලින් කලින් කිව්වා නම් ජ්‍යොතිෂ කවුරු හරි කෙනෙක් හරි විශ්වාසවන්ත කෙනෙක් ඕගොල්ලන්ට නේද? මැරිලා සතියකින් බැඳලා සතියකින් මහත්යාරි නෝනා හරි මැරෙනවා කිව්වොත් එහෙනම් බලිද කතාවද? එතකොට දැන් බැඳලා ඉන්නේ මැරෙන්නේ නැති එක්කෙනෙක්. ඒත් මැරෙන එක්කෙනෙක්. එතකොට අපි මැරෙන එක්කෙනෙක් බැඳලා තියෙන්නේ. ඒ කියන්නේ නිට්ටයයි කියලා අනිත්‍යෝ දෙයක් නිට්ටයයි කියලා තමයි අපි අරන් තියෙන්නේ. එහෙනම් මෙන්න මේ බොරු අයින් වෙනවා. එහෙනම් මුසාවාද නැති වෙනවා. එහෙනම් මුසාවාදයේ මුසාවාද කරන්නේම අර අසූචි ගොඩක් වගේ එකක් හොඳයි කියලා කියන්නේම මතක තියාගන්න රාගයේ ඉඳ. මොකක් කියනද? රාගයේ ඉඳ. රාගයෙන් හින්දා. නැත්තම් මේ අපෝ අසුචි ගොඩක් කියලා කියන්න තිබ්බා. කියන්නේ එතකොට මේ රාගයෙන් දාගත්ත රාමු වැඩ කරන්නේ නැහැ ටික දවසක් යනකොට. ඉතින් වැඩ කරන්නේ නැත්තම් මොකද වෙන්නේ? තරහා යනවද නැද්ද? තරහා යනවා. අන්න දේශේ පරුසා වාචා පිසුනා වාචා ටික කාලයක් යනකොට තමයි ගෙවල් වල පරිසරයන් සම්පූර්ණ වෙනස් වෙලා එපා වෙනවා. හ්ම්ද? තද වචන කියන්නේ කසාද බඳලා මුල් කාලේ ටිකක් කල් ගියාට පස්සේ. ටිකක් කල් ගියාට පස්සේ. තද වචන කියවෙනවා. පරස වචන කියනවා. කේලම් කියනවා. තවත් මේ කියන දේ අහන්නෙම නැත්තම් මෙයා මගේ නෙවෙයි. ඉස්සල නම් මගේ කියලා ගත්ත කෙනා කියන දැන් දරුවෙක් වුණත් එමෙන්නේ කියන දේ අහනකම් මගේ කියන දේ අහන්න නැති වුණා පස්සේ මගේ නෙවෙයි වෙනවා. මගේ නෙවෙයි වෙනවා. ඊට පස්සේ තමයි ඒ දරුවටයි ඔක්කොටම ඊට පස්සේ ප්‍රශ්න දානවා ගෙදරේ. ඒකෙන්ද මේ මගේ කියලා ගත්ත එකේ ප්‍රශ්නේ තියෙන්නේ. කාගේවත් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සම්ප්‍රප්පලාප මොනවාද කියන්නේ? ඔක්කොටම බයිනා නෑ. <clears throat> මේකේ රජයේ වැරද්ද, මේ කාලේ වැරද්ද, අර ඔය මෙවයි කිසි වැඩක් නැද්ද හිස් කතා කියනවා. එහෙනම් දැන් බලන්න මේවා නවතින්නේ නැද්ද? ඒ ඇහැට රූපේ එනකොටම. එතන මේක අතහැරියන නවතිනා නේද? එහෙනම් සම්මා වාචා කියලා කියන්නේ ඔන්න ඔය මුසාව නවත්තනවා කියන එකයි. ඔය තියෙන මුසා පරුසා වාච පිසුනවා සම්ප්‍රප්පලාප නවත්තන්නේ ඇහැට රූපයක් එනකොට මේක ඇත්ත දකින්න. සත්‍ය එකයි තියෙන්නේ. සත්‍ය දෙකක් නැහැ. චතුරාර්ය සත්‍ය හර අනිත් ඔක්කොම පච. බොරු. සත්‍ය හතරයි තියෙන්නේ මේ ලෝකේ අනිත් ඔක්කොම බොරු. එහෙනම් බොරුවක් තමයි අපි මේ ඇත්තක් කියලා අරන් ගිහලා තියෙන්නේ. ඒ ඇත්ත දැක්කට පස්සේ බොරුව තුල ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. මහා බොරුවක් කියන එකමයි තේරෙන්නේ ප්‍රඥාවන්තයාට විතරයි. මේ ඉගෙන ගත්තා කියන කෙනා නෙමෙයි ප්‍රඥාවන්තයා. ප්‍රඥාවන්තයා කියලා කියන්නේ මේ ලෝකයේ යථාර්ථය අවබෝධ කරගෙන ලෝකේ අතාරින්න පුදියල ප්‍රඥාවන්තයා කියන්නේ. නේද? එතකොට ප්‍රඥාවන්තයා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා. ඉතින් සම්මා කම්මන්ත. දැන් ඉතින් මෙයාට හොඳ රස්සාවක් තියෙනවා. මොකද ඒ හොඳ රස්සාව. කඩයක් දාගෙන ජීවත් වෙන එක. නෑ. එයා නෙවෙයි මේ ලෝකේ අතාරින කෙනාගේ තියෙන රස්සාව තමයි ප්‍රාණඝාතයෙන් අයින් වෙච්ච රස්සාවක් ඒක. අදත්තා දානේ අයින් වෙච්ච රස්සාවක්. කාමී වරදව හැසිරීමෙන් අයින් වෙච්ච රස්සාවක්. ඒක තමයි සම්මා කම්මන්තේ. මොකක්වත් නෙවෙයි. ඒ ක්‍රියාවලිය තුලම ජීවත් වෙනවා කියන එකයි. අතහැරීමේ ක්‍රියාවලිය තුලම ජීවත් වෙනවා. නේද? එතන ප්‍රාණඝාතයක් නැහැ. ඒ කියන්නේ ගැඹුරින්ම ගත්තාම දැන් භික්ෂුන් වහන්සේ නමකට කියන පොළව තරන්න එපා කියලා. ඇයි ඒ? පොළවේ ඉන්න අර සත්තු එහෙම නැහැ. උපසම්පදායච්ච භික්ෂුන් වහන්සේට කියන. එතකොට මුදල් පරිහරණය කරන්න කියලා තියෙනවා භික්ෂුන් වහන්සේට. බුදුහාම මොකද කියන්නේ? එපා කියන ඇයි ඒ? මුදල් පරිහරණය කරොත් අපිට ඕන ඕන දේවල් ගිහිල්ලා ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට එහෙම ගන්නකොට අපේ මොකද වෙන්නේ? මාන්නයක් ඇති වෙනවා. නැවත මම කියන එක නගන්නේ දැන් මෙතන. එතකොට ඒක නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු එක හරියි. නමුත් අපි කරන එක වැරදි කියන එක තමයි බලන්න ඕනේ. බුදුහාරු දේශනා කරලා තියෙන හරියට යන්න ඕන පාර. ඒ කියන්නේ අදත්තා දාණය කියන එක ගත්තාම දැන් බලන්න අපි කැමති දේවල් කඩෙන් ගිහිල්ලා ගන්නකොට තණ්හාව ඇති වෙනවද තණ්හාව නැති වෙනවද? තණ්හාව ඇති වෙනවා. දැන් දුන්නු සිවුරක් අරන් අපි පරෝගන ජීවත් වෙනවා. දුන්නු එකක්නේ. කඩෙන් Taman කැමති එකක් ගන්නවා. එහෙනම් කැමති එක ගන්නේ තණ්හාව තියෙන හින්දාද නැති හින්දාද? තියෙන හින්දා. දුන්නු එක ගත්තාම එහෙම තණ්හාවක් නැහැ. ඉතින් ඒක තමයි. එහෙනම් මේ සම්මා කම්මන්තේට ඊ타ත්ම වැදගත් එකක් තමයි සම්මා ආජීවය. ඒ ජීවන පැවැත්ම ගැඹුරින්ම ගන්නවා නම් මේ අනුන්ගෙන් කාලා අනුන් දුන්න තැනක වැඩිලා ජීවත් වෙන භික්ෂු ජීවිතය තමයි. නැත්තම් යෝගාවචර ජීවිතයක්. බණ භාවනා කරලා ජීවත් වෙන එකක්. උදේට රස්තාවට ටයි ටයි එක දාගෙන මේවා දාලා සබස් දාගෙන යන්නේ සම්මා ජීවයකට නෙවෙයි. මතක තියාගන්න. ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්නේ නැවද කවුරු? නෑ. නිවන් දකින්නේ නැවද කවුරු? නිවන් දකින්න නෙවෙයි යන්නේ. ඒ යන්නේ සම්පූර්ණ සංසාරේ මගේ කියලා සම්පත්තික හොයාගෙන මේ සංසාරේ යන දේවල් හොයාගන්නයි මේ දුවන්නේ. නමුත් බුදුහාමර දේශනා කරේ අතහරින්න අතහරින්න අතහරින්න මොකද පිච්චෙනවා. ගිනි ගන්නවා. එහෙනම් සම්මා කම්මන්තය කියලා කියන්නේ ප්‍රාණඝාතයෙන් අයින් වෙලා යයි නේද? අදත්තාදානෙන් අයින් වෙලා. කාමී වරද හැසිරීමෙන් අයින් වෙලා. මේ සම්මා කම්මන්තය. සම්මා ආජීවය කියලා කියන්නේ ඒකටම ජීවත් වෙනවා. එහෙනම් ඉඳ ගන්නවා නම් ඉඳගන්නේ මොකේ සඳහාද? අර දුක්ඛදායක දේ අතහැරීම සඳහා. මේ දුක නිවීම සඳහාමයි ඉඳගන්නේ. එහෙනම් දුක නැති කර ගැනීම සඳහාමයි. මේ සංසාර දුක නැති කරගන්න. හිත ගන්නවා නම් හිත ගන්නෙත් ඒකටයි. ඇවිදිනවා නම් ඇවිදින්නෙත් ඒකටයි. එහෙනම් ඇවිදින්න එහෙම තියෙන මොන භාවනාවද? සක්මන් භාවනාවද? දැන් සාමාන්‍ය මාකට් එකට යන්නේ දුක නැති කරන්නේ නෙවෙයි. තේරුණාද? එතකොට මේ සක්මන් භාවනා කරන්න යම් කෙනෙක් නිවන් දකින්න සක්මන් භාවනා කරනවා නම් අන්න එයා සම්මා ආජීවයෙන් ඉන්නේ. ඉඳගත්තා නම් ඉඳගත්තේ ඒකට, හිටගත්තා නම් හිටගත්තේ ඒකට. ඇවිදිනවා නම් ඇඳේ ඇවිදින්නේ ඒක. නිදාගත්තා නම් නිදාගන්නේ ඒකට. කනවා නම් කන්නේ කොහෙන්ද? වැට්ට යන්න නෙවෙයි දැන් මොකේද? බණ භාවනා කරගෙන දැන් භික්ෂුන් වහන්සේ නම බණ භාවනා කරගෙන මේ සංසාර ජීවිතය නැති කරගන්න මේ දුකෙන් කෙලවර කරගන්න තමයි ඒ ආහාර ගන්න කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. දැන් අපි මේ සිවුර පරිහරණයකට කරන කියනකොට කියන ඇයි මම මේ සිවුර පරිහරණය කරන්නේ? ඇයි මේ මා දානේ ගන්නෙ? ඇයි මේ ආවාසය පරිහරණය කරන්නේ? ඇයි මේ බෙහෙත් ටික බොන්නේ කියලා හිතන්න කියලා තියෙනවා. ප්‍රත්‍යක්ෂා කරන්න කියලා තියෙනවා. ඒ නිර්වාණ ගාමි ප්‍රතිපදාව. ඉතින් ගිහියන්ට මේක අමාරුයි කරන්නේ. ඒතර මේ ගිහි ජීවිතය කියලා කියන්නේ සම්පූර්ණ අල්ලගන්න එක. පැවිදි ජීවිතය කියන්නේ සම්පූර්ණ අතාරින එක. මේ බුදුහාමුදුරෝ දේශනා කරපු. එක එක්කෙනාගේ ප්‍රඥාව නෝ එක එක විදිහට යනවා. ඒක වෙනයි. ඉතින් අතහරිනවා කියලා කියන්නේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ තුලම ගමන් කරනවා කියන්නේ සියල්ල අතහැරෙනවා. එහෙනම් සම්මා ආජීවය තියනවා නම් එහෙනම් දැන් බලන්න සම්මා කම්මන්තයට සම්මා ආජීවය උදව් කරනවනේ අනිවාර්යයෙන්. සම්මා කම්මන්තයට. ඒතර දැන් සාමාන්‍ය පොත්පත්වල ඔයත් උනම් අහලා තියෙන්නේ නේද? මේ කාටවත් කරදරයක් නැති රස්සාවක් කරගෙන ජීවත් වෙන එක සම්මා කම්මන්තයයි කියලා. ඒක එහෙම කරදරයක් නැතුව හොඳට තමන්ගේ රස්සාවක් කරගෙන ඉන්න එක වැටෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ වෛද්‍යවරයා රස්සාව කරලා අනිත් අයට පිළිහිට වෙන්න බෙහෙත් දෙනවා. සල්ලි වලට බෙහෙත් දෙන ටික නෙවෙයි මේ කියන්නේ. පිහිට වෙන්න බෙහෙත් දෙන ටික. එහෙනම් එතනින් එයාට පිනක් සිද්ධ වෙනවද නැන්ද එහෙනම්? අන්න ඒක ලෝකේ යන්න හේතු වෙන එක එන්නේ අර ඉස්සල සම්මාදිට්ඨික මාර්ගයට. කලින් කියපු එකට. ඒක ලෝකේ යන එකක්. මේක ඇවිල්ලා ලෝකේ අත්හරින එකක්. ඒක තමයි අනාස්සවා කියලා කියන්නේ. අරක පුඤ්ඤ භාගිය. මේකේ පිනක් තියෙනවා, මේකේ පිනක් නැහැ. පිනක් නැහැ. මේකේ තියෙන සම්පූර්ණ අතහැරීම. මේකේ පවක් තියනවාද? පවකුත් නැහැ. එහෙනම් පුඤ්ඤ පාප පහිනස්ස මාර්ගයක් යන්නේ. ඉතින් මෙතෙන් එනවා කියන තැන පොඩි කාරණාවක් නෙවෙයි මේ අන්තිම අන්තිම ඉලක්කයට යන්න මේ පාර කියන්නේ. ඉතින් ඒ ඉලක්කයට යනකොට සම්මා වායාම සම්මා එහෙනම් තියෙන සම්මා ආජීවයෙන් පස්සේ සම්මා වායාම. දැන් මොකද සම්මා වායාම කියන්නේ? ඔය වැඩේ කරන්නම වෑයම් කරනවා. අකුසලයක් එනවනම් අකුසලේ මොකද කරන්නේ? පහ කරනවා, අයින් කරනවා. ඒ කියන්නේ අපි ගාව තියෙන ලාමක අකුසලයන් තියෙන අනු නේද? අපි ගාව නැති අකුසලයන් එන්න දෙන්නේ නැතුව වළක්වන්න ඕනේ. තියෙන කුසලයන් ප්‍රහාණය කරන්න. නැති කුසලයේ ඇති කරන්න ඕනේ තියෙන කුසලයේ දිනු කරන්න. ඉතින් ඒ ඒක වෙනවා ඔය විදිහට දිගටම තමන්ගේ සිහිය පවත්වනවා. එහෙනම් සිහිය පවත්වනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි නේද? ඇයි හිත තියෙන්නේ මකුසල් ගොඩේ. මොකද සසරේ පුරුදු කරලා තියෙන එක. ඒ හින්දා තමයි වෙනමම ජීවිතයක් මේකට අවශ්‍ය වෙන්නේ. ඔය සාමාන්‍ය ජීවිතේ ඉන්න කෙනාට මෙතන මේක යන්න බෑ. ඒ හින්දා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. කැලයකට යන්න, ගහක් මුලකට යන්න, ශුඤ්ඤාගාරයකට යන්න. ඒ කියන්නේ ශුඤ්ඤාගාරයක් කියලා කියන්නේ gedara උනත් අනිත් ඒවායින් වැඩපොළ වලින් අයින් වෙලා නිශ්ශබ්ද වෙන. හැබැයි මේකට අනිවාර්යෙන් කාය විවේකයේ තියෙන්න ඕනේ. කාය විවේකේ නැත්තම් කාය විවේක කරගත්තේ නැත්තම් හිත විවේක කරන්න පුළුවන් කවදාවත් බෑ. කර්මාන්තයන් අතහරින්න කියලා කිව්වා. කම්මාරාමත. අතහැරලා ඒ විදිහ අරමුණක් අල්ලගන්න භාගතුන් වහන්සේගේ ධර්මය නේද? අවබෝධ කරගන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපිට අපි කී දන්නවා මේ සතිපට්ඨාන සූත්‍රය දැන් සිහියෙන් වඩන්න කියන්නේ. සම්මා වායාම සම්මා සති. සම්මා සති සතිපට්ඨානේ කායानुපස්සනාය කියනවා. ඔක්කොම අතහැරලා දාලා වඩන්න කියලා කියනවා. අල්ලගන්න කියලා කියන හුස්ම රැල්ල. දැන් හුස්ම රැල්ල අල්ලන්න කීයේ පන්තිට ඉගෙන ගන්න ඕනේ? ඊයේ පන්තියටවත් ඉගෙන ගන්න ඕනේ නැහැ නේද? හුස්ම රැල්ල අල්ලන්න සල්ලි කීයක් යනවා? අද පහක්වත් යන්නේ. හැබැයි මේ තියෙන ඉඩම් කඩම් අල්ලගන්න ලක්ෂ ගණන් කෝටි ගණන් කියලා. ඒව අල්ලගෙන ඉන්නේ දුක නේද? හැබැයි හුස්ම රැල්ල අල්ලගත්තාම මොකද ඇති වෙන්නේ? සැපම් වෙනවා. කිසිම වටිනාකමක් නැහැ. ඒකයි මේ ලෝකේ අතහරින තැන සැප තියනවා කියලා. හැබැයි ඒක පච්චත්තං ඒතබ්බ අර ධර්මයේ අදහගෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව තියාගෙන හුස්ම රැල්ල අල්ලගත්තාම ඒ හුස්ම රැල්ල තුළ ඒ වගේ නෙක්කම්ම විතක්කයන් වල සිහිය පවත්වපුවාම අපිට අතාරින එක අපහසුයක් නෑ. හරි පහසුයි. හැබැයි ක්‍රමේ දැනගන්න ඕනේ. ක්‍රමේ දන්නේ නැත්නම් අපි හිර වෙනවා. එහෙනම් සම්මා වායාම සම්මා සති. එහෙනම් සිහිය පවත්වන ඒ කාර්යය තුලම. සිහිය. දැන් සිහිය තියෙනවා යාට. මොකද සිහිය කියන්නේ? සම්මා සති. සතර සතිපට්ඨාන. ඔක්කොම විස්තර කරන්න වෙලාව මන්දි. නමුත් සතර සතිපට්ඨානේ අපි ඉන්නවා නම් සිහිය තියෙනවා. අන්න දැන් එහෙම සිහිය තියෙන කෙනාට එහෙනම් එයා හැම වෙලේම විතක්ක ਵਿਚාර කරන්නේ නෙක්කම්ම විතක්ක නෙක්කම්ම ਵਿਚාර. අතහරින විතක්කයක්මයි ਵਿਚාර කරන්නේ. ඒක තමයි සම්මා සමාධියට යන්න හේතු ඒක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සවිතක්කං සවිචාරං විවේකජම් ප්‍රීතිසුඛං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති විවෙච්චේව කාමේ විවෙච්ච අකුසලයේ ධම්මේ කාමයන්ගෙන් අයින් වෙනවා ඈතට අකුසලයන්ගෙන් අයින් වෙනවා. ඒ කාමයන්ගෙන් අයින් වෙලා අකුසලයන්ගෙන් අයින් වෙලා නෙක්කම විතක්කයක් ਵਿਚාරේ කරනවා. නෙක්කම් විතක්කයක් ਵਿਚාරේ කරනකොට කවදාවත් අපේ කාම විතක්කයක් ਵਿਚාරේ කරනවා කියන එක නෙවෙයි. දැන් අපි සාමාන්‍යයෙන් කයක් දැකපුවාට පස්සේ ලස්සනයි කියනවා නම් ඒක කාම විතක්කය. ඊට පස්සේ අපි ඇටසැකිල්ල දිහාන බලන එක ලස්සනයි කියන්නේ නැහැ. එන ආර්ථික සංඥාව කියපුවා. ඒක අපි එහෙම නැත්තම් කෙස්ලොම් නියදත් මේ පිළිකුල් වශයෙන් දකිනවනේ. ඒක නෙක්ඛම්මිතක්ය. අතහරින එකක් ලෝකේ. හ්ම්. ඒ වගේම ඒ වගේ භාවනාවක් එහෙම නැත්තම් හිත භාවනා කියලා කියන්නේ දියුණු කරනවා කියන එකයි. දියුණු කරන්නේ මොකද්ද? අතහැරීම. අතහැරීම දියුණු කරනවා. එනකොට මේක අපි අතහරිනවා කොහොමද? ඒ තියෙන කර්මස්ථානයකට හිත යොමු කරලා. දැන් හුස්ම රැල්ල අල්ලා ගන්නකොට මුළු ලෝකේ අනිත් ඒවා ඔක්කොම මොකක්ද කියලා තියෙනවා. අතහැරිලා තියෙනවා. කර්මාන්තය අතහැරිලා, රස්සාව අතහැරිලා, අමුදරුව අතහැරිලා අල්ලා ඉන්නේ එකයි මොකද්ද? හුස්ම විතරයි. ඕක තව ටිකක් යනකොට හුස්මත් අතහැරිලා ප්‍රීතිය අල්ලනවා. ප්‍රීතියත් අතහැරිලා සුඛය අල්ලනවා. සුඛයත් අතහැරිලා උපේක්ඛාව අල්ලනවා. ඒවත් අතහැරිලා ආකාශය අල්ලනවා. විඥානය අල්ලනවා. ඊළඟට සංඥාවක් නැහැ කියන තැන අල්ලනවා. සංඥාවක් ඇත්තෙත් නැහැ. නැත්තේත් නැහැ කියන තැන හදනවා. මෙන්න මේ විදිහට මේක යනවා. ඉතින් මේ සම්මා සමාධිය ඇති වෙනවා. මොකද සම්මා සමාධිය කියලා කියන්නේ නම් පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධානමයට ඇති වෙනවා. එහෙනම් මේ උපේක්ඛාව ඇති වෙනකොට ආන් මේ උපේක්ඛාව පදනම් කරගෙන සමාධිය ඇති කරගත්ත කෙනා එයා වඩනවා මේ ලෝකයේ ඇතිවීම නැතිවීම. මේ තියෙන හිතවල තියෙන ඇතිවීම නැතිවීම, කයේ තියෙන ඇතිවීම නැතිවීම මේවා දකිනකොට දකිනකොට එයාගේ හිත සම්පූර්ණම මේ ඥානවල බැහැ ගන්නවා. උදේවය ඥානය ඇතුළේ මේ ඥාන සියල්ලම වඩවා ගත්තට පස්සේ එයා සම්මා ඥාන බවට පත් වෙනවා. දැන් සාරයන්ද ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරගත්ත කෙනා කොහටද යන්නේ? එහෙනම් සම්මා ඥාන, එහෙනම් සම්මා ඥාන වලින් පස්සේ යනවා සම්මා විමුක්තියට. ඒක තමයි මාර්ගඵල කියලා කියන්නේ. එහෙනම් මේ මාර්ගඵල සාක්ෂාත් කරගත්ත කෙනා කිසි දවසක නැවත සතර පායකටපත් වෙනවද? අඩුම තරමින් සෝවන්නත් වුණොත් නේද? මේ සල්ලි තිබ්බට අපිට නිරේට යන්න නැතු වෙන්නේ. ගෙවල් තිබ්බට නිරේට යන්න නැතු වෙන්නේ. නේද? පින්කම් කොච්චර කරත් මතක තියාගන්න ස්ථීර නෑ පින්කම් මතක් වුණොත් යන්න නැති වෙයි. ඒත් ඉතින් ගිහිල්ලා සුගතිගාමී වෙලා නැවත ආයි පල්ලහැට වැටෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ තියෙන ආර්ය ශ්‍රාංග මාර්ගයේ වඩනවා නම් මේ ආර්ය ශ්‍රාංග මාර්ගයමයි අපිට නිවන් දකින්න තියෙන ඒකායන මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන අතහැරීමම. මේ අතහැරීම තුළින් අපිට පුළුවන් මේ Brahmacharyaව සම්පූර්ණ කරන්න. ඒක ආසන Brahmacharya. එහෙනම් දැන් බලන්න, කල්යාණ මිත්‍යා මේක දේශනා කළා Brahmacharyaව සම්පූර්ණ කරන්න ඒක හේතු වුණාද නැද්ද එහෙනම්? හේතු වුණා. ඔක තමයි දේශනා කරේ. පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු කියන්නේ ඒකයි. පෙර අහලා නැති ධර්මයක් තමයි මේ පෙන්වන්නේ. අන්ත දෙකකින් අයින් වුණා මොකද්ද? කාමසුකල්ලිකාන යෝගිනුත් අයින් වෙනවා. රත්කලමතාන යෝගිනුත් අයින් වෙලා මැද මාර්ගයක් ගත්තා. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැති මාර්ගයක ගියා. අතහැරගෙන අතහැරගෙන අතහැරගෙන යනවා. ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ හිත. එහෙනම් එහාට රූපයක් ආවත් ඒක අතහරිනවා. මොකද දන්නවා දැන් දුකයි කියලා. ඒක අනිත්‍යයි කියලාත් දන්නවා. ඒ වගේම මේක දුකයි මේක තමන්ගේ කියලා ගන්න සුදුසු නැති බවක් දන්නවා. ඒ නිසා ඒක පස්සේ එලවන්නේ නැහැ දැන් අය. අන්න ඒ විදිහට යනකොට මෙයාගේ ජීවිතය පුදුමාකාර සැපයකටපත් වෙලා එනම් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය තුළින් අවසාන ඉලක්කය කරා භ්‍රමචර්යා සම්පූර්ණත්වයටපත් වෙනවා. ඉතින් ඒ උතුම් වූ නිවන සඳහා ගමන් කරන්න පුළුවන් වෙනවා ඒ කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කළ ඒ සද්ධර්මය අනුව කටයුතු කරොත්. එහෙමනම් මේ ධර්ම දේශනාව මේ උතුම් වූ පොය දවසේ ධර්ම දේශනාව ඒ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණයෙන් ඒ නිවන් සඳහා මාර්ගඵල අවබෝධය සඳහාම මේ ධර්මයන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරය පවත්වා සාදු සාදු සා හොඳයි ධර්ම ශ්‍රවණය කරමින් ධර්ම දේශනා කරමින් මේ විදිහට මහා කුසල් ධර්මයක් පුණ්‍ය ශක්තියක් අප සෑම සිර දෙනාම අත්පත් කරගත්තා. ඒ සියලු කුසල් ධර්මයන් පුණ්‍ය ශක්තියෙන් අප නමෙන් මිය පරලෝකියා වූ ඥාතීන්ට අනුමෝදන් කරන අනුමෝදන් වේවා සිළු දෙවියන්ට අනුමෝදන් කරන අනුමෝදන් වේවා ඒ දායකත්වයේ දරපෑගේ අරමුණ ඒ ආකාර මිෂ්ඨ සිද්ධ කර ගැනීමට මේ කුසලී පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා ඒ වගේම අප සෑම සිළු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබ කෙලවරමහා නිර්වාණ සුවයෙන් සුවපත් වෙන්න මේ සිළු ශක්තියෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් පාස්සාදු සාදු සාදු එත්තාවතා චම් හේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සම්මේ භූතානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන් වහන්සේ වතුරගම කන්නිමහර වේල්වනාරාම විහාරවාසී පූජනීය මල් සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු තෙරුවන් සරණයි